ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ එදිනෙදා කටයුතු වල ඒ සඳහා ඒ කරන කටයුත්තටම සිහිය යොදවන විට එසේ සිහිය පිහිටුවනකොට ධර්ම මාර්ගයට පිටුහලක් වෙන්නේ කොහොමද? ඒ නිවනට උපනිශ්‍රය වන්නේ කෙසේද? පහදා දෙනසේක්වා. ඔතන තියෙන ගැටලුව තමයි සිහිය කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගෙන නැති ප්‍රශ්නය. ඒ කියන්නේ සිහිය කියලා කියන්නේ මොකක් හරි එකක් හිත හිතා ඉන්නවා කියන එක නෙමෙයි. සිහිය කියන්නේ ඒ මොහොතේ අපේ අවධානය යොමු වෙන අරමුණ කුමක්ද? ඒ අරමුණ අනුව ඇතිවෙන මනෝභාවයන් මොනවද? ඒ අනුව කය හැසිරෙන්නේ හෝ හසුරුවන්නේ කෙසේද? මේ සමස්තය පිළිබඳව හරියට එළියෙන් ඉන්න කෙනෙක් නිරීක්ෂණය කරන්න වගේ අර සමස්තය පිළිබඳව නිරීක්ෂණය කරන්නට පුළුවන් ගුණයක් අපේ සිතේ පවතිනවා. අන්න ඒක තමයි සතිචෛතසිකයයි කියලා කියන්නේ. එතකොට ඒ ඒක අපිට දැන් සතිය ඒකාග්‍රතාවය පාදක කොටගෙන සතිය දියුණු කරන්නත් පුළුවන්. ඒක ඒ සමතේදී. විදර්ශනා පාදක කොටගෙන සතිය දියුණු කරන්නත් පුළුවන්. ඒ විදර්ශනාවේදී. එතකොට ඒක හරියට අර අපි දැන් ටෝච් එකක් විදුලි පන්දමක් ගත්තාම ඉස්සර පාවිච්චි කරපු ඒ විදුලි පන්දම් වල මූණ කරකවල එහෙම නැත්නම් පිටිපස්සේ අර තද කරන පියන කරකවලා අපිට පුළුවන් ඒකේ එළිය ඕනනම් විහිදුවන්න පුළුවන් ඕනනම් එක තැනකට ගොනු කරන්න පුළුවන්. එතකොට එක තැනකට ඉංග්‍රීසි කියන්නේ ફોકસ කරනවා කියලා. එතකොට එක තැනකට ඕන ફોકસ කරන්න පුළුවන් නැත්නම් විහිදුවන්න පුළුවන්. අන්න වගේ අපේ සිහිය ඕනනම් ඒකාග්‍රතාවයත් එක්ක මොහු කරන්නට පුළුවන්. එතකොට එකම අරමුණක තමයි ඒ සිහිය පවත්වන්නේ. ඕනනම් ඒ සිහිය අපිට විහිදුවන්නට පුළුවන් සමස්තය කෙරෙහි. එහෙම විහිදවන සිහිය තමයි අපිට විදර්ශනාව සඳහා උපකාර වෙන්නේ. එතකොට අපි අර දෛනික ජීවිතේ කරන කියන වැඩ කටයුතු එක්ක සිහිය පවත්වනකොට ඒකාග්‍රතාවයේ මූලික කරගත්තු සිහිය නෙමෙයි අපට වැදගත් වෙන්නේ අර විදර්ශනාව පාදක කරගත්තු සිහිය තමයි අපට වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් විදර්ශනාවට උපකාර වෙන ඒ විහිදුවන ලද සිහිය. ඒ කියන්නේ සමස්ත කරුණු පිළිබඳව. එකක එල්බගෙන අපිට දෛනික ජීවිතේ වැඩ කටයුතු කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් අපි වාඩි වෙලා එක තැනක නිස්කලංකව භාවනා කරන වෙලාව. අපි බාහිර කටයුතුත් එක්කලා යෙදෙනකොට අපි ඇසින් දකින දේ ගැනත් අවධානය යොමු වෙන්න ඕන, කනින් අහන දේ ගැනත් අවධානය තියෙන්න ඕන, හිතට හිතෙන දේ ගැන, අතපය හසුරුවන එක ගැන, කරන වැඩ ගැන, කරන්න තියෙන වැඩ ගැන මේ සමස්තය ගැන අපිට අවදිමත් බව තියෙන්න ඕන. ඉතින් සිහියෙන් කරන්නේ අර එක දෙයක එල්බගෙන ඉන්නේ නැතුව මේ කෙරෙන කෙරෙන හැම දෙයක්ම දිහා පැහැදිලිව බලා ඉන්නවා එළියේ ඉඳන් බලන්න ආසේ. දැන් අර අපි අරවාහි ගිලෙනකොට ඒවාහි নিমগ্ন වෙනකොට ඒවාහි කොටස් කරුවන් බවට පත් වෙනකොට තමයි අපිට නිනව් නැතු යන්නේ. දැන් පිටින් බලාගෙන ඉන්නවා වගේ බලා හිටියොත් තමයි මේ හැම දෙයක්ම පැහැදිලි වෙන්නේ. හරියටම කියනවා නම් දැන් වීඩියෝ කැමරාවක් CCTV කැමරාවක් සක්‍රිය කරලා තියෙනවා නම් එතන සිද්ධ වෙන හැම දෙම ඒ ඒ වෙලාවට ඒක සටහන් වෙනවා. ඒතර මුලින් ඒවා පස්සේවට කලවම් වෙන්නේ නැහැ. පස්සේව මුලේවට කලවම් වෙන්නේත් නැහැ. හොඳ නරක කියලා වෙනසකුත් නැහැ. අර හැම දෙයක්ම හරියට ඒ සිදුවෙන සිදුවෙන විදිහටම සටහන් කරගන්න. අන්න ඒ වගේ අපේ සිතට පුළුවන් අර සතිචෛතසිකේ අවදි කරගත්තාම ඒ සිදුවෙන සිදුවෙන හැම දෙයක්ම කොච්චර දේවල් සිද්ධ වුණත් එකක්වත් ගිලිහෙන්නේ නැතුව හැම දෙයක්ම නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ ඒකට සම්පජඤ්ඤයවත් ප්‍රඥාව එකතු වුනහම තමයි අපි මොන පැත්තටද මොන දිශාවටද මේක හසුරවන්න ඕන කියලා තීරණය වෙන්නේ. සිහියෙන් කරන්නේ අර විදිහට අර නිරීක්ෂණය කරන්නාසේ පූර්ණ අවධානය යොමු කරලා ඒ සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය අවධානයෙන් පවත්වා ගැනීම තමයි සිහියෙන් කරන්නේ. ඒ නිසා උතන තියෙන සිහිය කියන්නේ මොකක්ද? සිහිය අපි අවදි කරගන්න ඕන කොහොමද කියන අර්බුදය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙ තියෙන්නේ. ඒ නිසා සිහිය කියන්නේ මොකක්ද කියන එක ගැන තව දේශනා අහන්න, තව පොතපත කියවන්න, තව ඒවා පුහුණු කරන්න උත්සාහ කරන්න, ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.